සිසුන්හට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස බෝගොඩ. ಭಾರತೀಯ සංගීතයේ ගායනය හා වාදනය නර්තනය යන අංග එකට නිර්මාණය වුණා. ගායකයෝ හා වාදකයෝ එක්ව නැටුමට මිහිරක් දුන්නා. සමහර විට එකම කලාකරුවා එම අංග තුනම දැන සිටියත් විශේෂ දැනුම ලබා ගත්තේ එකම අංශයකින්. එක් සංගීතඥයෙක් එකම විෂයක ගැඹුර දැකීමට උත්සාහ කළා. සෑම අතින්ම හපන්කමක් විචාරදත්වයක් පළ කිරීමට ඔහුට වුවමනාවක් තිබුණේ නැහැ. එහෙම වුණත් සෑම ශ්‍රේෂ්ඨ ගායකයෙකුම වාදනයද තරමක් හෝ උගෙනීමට පුරුද්දක් කරගෙන සිටි බව පෙනෙනවා. ಭಾರತೀಯ වාද්‍ය භාණ්ඩයන්ගේ ආරම්භය වේද යුගයට අයත් වනවා. එකල වීණා, සතතන්ත්‍රී, වංශ, ශංඛ, මෘදංග ආදී විවිධ වාද්‍ය විශේෂ භාවිත වූ බව කියවෙනවා. එයින් සමහර වාද්‍ය විශේෂ අද දක්වා ප්‍රයෝජනයට ගැනෙනවා. රාමායන, මහා භාරත හා පුරාණ පොතපතේ සංගීත භාණ්ඩ ගැන තොරතුරු දක්නට ලැබෙනවා. සාංචි, අමරාවති, අජන්තා ආදී බොදු පුරාවස්තුන් අතර විවිධ වාද්‍ය භාණ්ඩවල ආකෘති දකින්නට ලැබෙනවා. ඉන්දු මිටියාවතේ නටබුන් අතර වීණාව, වස් දඬුව හා මෘදංගය යන වාද්‍ය තුන පමණක් දක්නට ලැබෙනවා. වැයුම පටන් ගන්නුනේ ගැයුම ඇතිවීමෙන් පසුව බව අප මීට පෙරත් සඳහන් කළා. ඒ වගේම ගැයුම පරිපූර්ණ වන්නේ වැයුමත් සමග. පෙරපර දෙදිගම තත් සුසිර ඝන හා අවනද්ධ යන ප්‍රධාන හතර වර්ගයේ සංගීත භාණ්ඩ එදා මෙන්ම අදත් භාවිත වනවා. අද ලලිත කලාලයෙන් උත්තර ಭಾರತೀಯ සංගීතයේ භාවිත වන සංගීත භාණ්ඩ පහක තතු හා වැයුම් අසන්නට පුළුවන්. සරෝද් නම් සංගීත භාණ්ඩයේ ප්‍රභවය අවිනිශ්චිත වූවක්. සමහරු කියන්නේ එයට විදේශීය ජන්මයක් ඇති බව. සරෝදය නිපැයුමෙන් රබාබ් නම් වාද්‍යයට සමානයි. එහෙත් හැඩහුරු කමින් වෙනස්. සරෝදය වෘන්ද වාදනයට වඩා ඒකල වාදනයට සුදුසුයි. රාග වාදනයේදී රාග අංග මනවින් සරෝදයේ වයන්නට පුළුවන්. එහි නාදය කර්ණහාරී. උස්තාද් අලවුදීන් ඛාන් ඝරානාවෙන් සරෝද්වාදන වඩාත් ප්‍රචලිත වන්නට වුණා. දැන් උස්තාද් අලි අක්බර් ඛාන්ගේ මෙවුරු සරෝද් වාදනයක් ලැබූ භාණ්ඩයක් ශහනායි. එය උත්තර ಭಾರತೀಯ සංගීතයේ ඇති විශිෂ්ට වායු වාද්‍යයක්. කළුවර ලීයෙන් තැනූ මෙහි මුදුනෙන් සිහින්ව අඩිය පුළුල්ව නිර්මාණය වූවක්. නාද නිස්පත්තිය ඉපියාවක් ආධාරයෙන් ස්වර ඡිද්‍ර හතක් තිබෙනවා. අග්නිදිග ආසියාවේ මෙයට සමාන වූ වාද්‍ය කීපයක් තිබෙනවා. උස්තාද් බිස්මිල්ලා ખાન මෙම වාද්‍යයේ අද්විතීය වාදකයෙක්ව සිටියා. දැන් තුම්රි ශෛලියට ආයත් ෂහනායි වාදනයක් ඉදිරිපත් කරන්නේ මෙම වැඩසටහන ඉදිරිපත් කරන මා විසින්. ඊලියන්ද සොයිසා හා හේමපාල ගාල්ලගේ ජන ප්‍රවීණයින් මගේ ශහනායි වාදනයට එදා සහාය දුන්නා. වස්තඬුව හෙවත් බටනලාව ලංකාව ඉන්දියාව මෙන්ම අපරදිග රටවලද බෙහෙවින් ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයක්. වස්තඬුව කෘෂ්ණ භක්තිකයින් අතරත් අතිශයින් සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා. බන්සරි, මුරලි, වේණු යනුවෙන් වස්තඬු හෙවත් බටනලා විශේෂ තුනක් තිබෙනවා. මෙය වායු වාද්‍යයක් පසුගිය දශක 3-4ක කාලය පුරා වස්තඬුව ස්වතන්ත්‍ර ඒකල වාදනයෙන් විශිෂ්ට ස්ථානයකට පත් කළේ පන්නලාල් ഘോഷ් නම් මහා සංගීතවේදියා. දැන් හරිප්‍රසාද් චෞරසියා වයන බටනලා වාදනයක් මිහිරි ගීතාත්මක කලාවක්. එහි ගායනය මෙන්ම වාදනයත් ඇතුළත් වනවා. ශාස්ත්‍රීය සංගීතය හා ජන සංගීතය අතර ඇත්තේ සුළු වෙනසක්. කාශ්මීර් සංගීතයේ ඊතා ජනප්‍රිය වාද්‍යයක් සන්තූර්. එය සතතන්ත්‍රී නමිනුත් හඳුන්වනවා. මීන්ඩ් ගමක් ආදී ශිල්පීය ක්‍රම සන්තූරයේ වයන්නට බෑ. සන්තූරයේ ධ්වනි මංජුසාව දැවයෙන් සාදා තිබෙනවා. කඩිප්පු දෙකකින් සන්තූරය වයනවා. එහි සෑම ස්වරයක් සඳහාම වෙන වෙනම තත් යොදා තිබෙනවා. සන්තූරයේ තත් 100ක් තිබේයයි කියනවා. මෙහි ඇඟිලි පුවරුවක් නැහැ. සන්තූරයේ ධ්වනිය සිහින් මුදු බවක් දනවනවා. අපි දැන් සන්තූර් වාදනයකට සවන් යොමු කරමු Thank you. විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබල